පස්වන කමඨාන් වார்த்தාව. පෙරේදා සවස ධර්මදේශනාවෙන් අනතුරුව ධර්මදේශනාව තේරුම් යාම නිසා සිතේ හටගත් ප්‍රීතිය තුලද උද්දාමයක් ඇතිවිය. ඉන් අනතුරු 7 සිට 8 දක්වා සක්මනට ගියෙමි. එවිට සිතේ පැවති ප්‍රීතිය නිසා සිත විසිරී ඇති බවද උද්දච්චයට පැමිණි ඇති බවද දැනගතිමි. මම සක්මන් කළද සිතේ සමනයක් නොවිනි. මම නැවති පාද ස්පර්ශය මෙනෙහි කොට එය අත්දැක්කෙමි. ක්‍රමෙන් සක්මන් පියවරයන් වෙනස් කරමින් මෙනෙහි කළෙමි. එවිට සිත ක්‍රමයෙන් පාද චලනවල ඇති බවද පාදවල ස්පර්ශය නිරීක්ෂණයෙන්ද නැවත ප්‍රත්‍යක්ෂා කිරීමෙන් දැනගතිමි. ස්වාමීනි මෙම ක්‍රමය තුල අඩුපාඩුද තවත් වෙනත් ක්‍රමවේදයන් ඇතනම් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකත් ඇත්තටම තමා විසින් උපෙන්ලා උපක්‍රමයක් ක්‍රමසාවිද්‍ය දිගේ ගිහිල්ලා බේරලා තියෙන නමුත් මේ වගේ කෙනෙකුට අඩුපාඩුවක් පෙන්වන්න කියන අපි උද්දච්චය ඒතකොට කවදාද තේරුම් ගන්න. අපි උද්දච්ච ආපුවා අයින් කරන්න. අපි නැවත නැවත ක්‍රමසාවිදි වල වයත ගන්න හදන්නේ කවදාද උද්දච්චය කියන එකත් උද්දම් භාගයේ සංයෝජන වල අපි ඒක මුලමෙදාග දකින්න ඕනේ. ඉතින් ඉස්සරහට යනකොට යනකොට වෙන්නේ මේ කඩන්ඩ එන්නේ තීන මිද්ද නැත්නම් උද්දච්චයනේ. මේ උද්දච්චයේ මුලැමැදාග මොකද්ද? දැන් තියෙන උද්දච්චයේ ද්වේෂයක් කියන පදනමේ ඉඳලා තමයි මම කතා කරන්නේ. ඒ නිසා මේ උද්දච්චය ආපුවාම ඒකට තියෙන නුරුස්නාගරික ධර්මතාවයක් කියලා පිළිගන්නේ නැහැ ඒක. සතියාව නම් බොහොම සාදරයෙන් පිළිගන්නවා. සමාධියාවත් බොහොම සාදරයෙන් පිළිගන්නවා. පසද්දිය අදිමොක්ක පාටි දානවා. ඒකට ඒ හිතේ මට ගන්න තව සාහිත්‍යසිකයක් ආවම නැද්දකින් ඔබතන් කියන මූණ අට කරගෙන දඟලනවා. ඉතින් කවදද අපිට මේ උද්දච්චයටයි සමාධියටයි සමාන හිත දාන්න පුළුවන් වෙන්නේ? ඒතර මිනිස්සෙක් නෙවෙයිනේ අතිමානුෂිකයිනේ. දෙයයන් තේරුම් ගන්නත් බෑ, අල්ලපගේ මිනිස්සුන්ට තේරුම් ගන්නත් බෑ. ඒක කිසිම ශාස්ත්‍රුන් වහන්සේ දරනක් දේශනා කළා නෑ. නමුත් බෞද්ධය තුළ ස්වභාවයෙන් තියෙන මේ අෂ්ටලෝක ධර්මයේ කම්පණ වීම කියලා එකක්. ඒතර අපි කවදද මේ උද්දච්චය කියන චෛතසිකය ගෙටට එන්නේ කියලා තේකක් දීලා සාදර වෙලා එයා ආවහම එයාගේ තියෙන මූලික ලක්ෂණ ටික අපි කවද්ද තේරුම් ගන්න. ඒ නිසා මේ මේ ක්‍රමය ආධුනික අනිවාර්යම අනුගමනය කරන්න ඕන. මොකද කවදා හරි මේ උද්දච්චයට සාදර වෙච්ච දවසේ මාරය පරාදයි.